දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි තද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විශේෂ භාවනා දවසක් විශේෂයෙන්ම අපේ මෑණිවරු සම්බන්ධ කරගෙන සැලසුම් කරලා තිබුණා. ඉතින් ඒකේ අද අපි මේ පැය වෙන් කරගෙන තියෙන්නේ මේ පැන විශේෂතුම් වැඩ පිළිවෙකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට. ඉතින් ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි වැඩසටහන නැත්නම් සාකච්ඡා වාරය ලිඛිත ප්‍රශ්න වලින් ඉදිරි පටන් ගනිමු. ඒ අතර වාරේ මම සාදරයෙන් ආරාධනා කරනවා තවත් ඒ වගේ සභාවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා සභාවට ඉදිරිපත් කරන්න කියලා ඒකට අපි මයික් එකක් තියලා තියෙනවා. ඒ මයික් එක දැනට ඕෆ් කරලා තියෙන්නේ. ඒක ක්‍රියාවත් කරන්න ඒකේ බොත්තම දෙසරයක් උඩට තල්ලු කරන්න ඕනේ. එතකොට ඒක වැඩ කරන්න පටන් ගන්නවා. මොකද ඒ අර බැටරි ඉතුරු කරන්න ඕන නිසා ඒක ඕෆ් කරලා තියෙන්නේ. ඉතින් කාට හරි කතා කරන්න ඕන නම් ඒ කතා කරන කෙනා කරුණා කරලා මේ මයික් එකට කතා කරන්නයි කියලා ඉල්ලීමක් තියෙනවා මේකට සම්බන්ධ නොවි වார்த்தාව නැත්නම් වාර්තාගත වෙච්ච පටියට හුම්කම් දෙන අයගේ ඉල්ලීමක් වශයෙන් ඒ මතක් කිරීමත් එක්ක මම අරවින්දගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස කරුණාකර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සහ හත්වන මාර්ග ඥාන විසුද්ධිය පැහැදිලි කර දෙන්න විභව තණ්හාව ගැන කරුණාවෙන් පැහැදිලි කරන්න ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ තියෙන සත්ත්ව විසුද්ධි ක්‍රමයට ඒ සත්ත්ව විසුද්ධි ක්‍රමයට මේක ප්‍රශ්නේ මැදින් පටන් අරගෙන අහලා තියෙන ප්‍රශ්නයක්. ඒක රත විනීත සූත්‍රයේ කවුරු හරි කියවනවා නම් ඒකෙදී මේ පුන්නමන්තානි පුත් මහ ස්වාමීන් වහන්සේත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් දෙනම් වහන්සේලා අතර ඇති වෙච්ච ලස්සන සුහද ධර්ම සාකච්ඡාවක එහෙම නැත්නම් සුහද සාකච්ඡාවක වார்த்தාවක් අද ඉදිරිපත් වෙනවා. ඒකෙදී පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගේ විචිත්‍රත්වයේ ධර්ම දේශනා විචිත්‍රත්වය උරගා බලන්න දෝ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න වගේක් නගනවා. ඒකට නියමම එහෙම නැත්නම් ගරුසරු නියම පිළිතුරක් පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගෙන් ලැබෙනවා. ඊට පස්සේ මේ කතාව අපේ අර ධර්ම භාණ්ඩාකාරික ආනන්ද ස්වාමීන් වහන්සේ කනට ගියාට පස්සේ උන්වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවට විශේෂ සූත්‍රයක් වශයෙන් මජ්ක්‍ධිම නිකායේ සඳහන් කරලා තියෙනවා රත විනීත සූත්‍රය. ඒකෙදී ප්‍රධාන වශයෙන් පෘ탁ජනෙක් පළවෙනි මාර්ග ඥානෙ දක්වා ගමන් කරනකොට පසු කරන්න පුළුවන් විසුද්ධි අවස්ථා හතක් සඳහන් කරනවා. ඉතින් මේ වගේ සරුවඥ දේශනාවේ දේශනා විලාස වශයෙන් රත්විනීත ප්‍රතිපදාව කියලා මේකට හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව තුවටක ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව, සතර සතිපට්ඨානේ මේ වගේ ප්‍රතිපදා රාශියක් සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. නමුත් මේ සත්‍යවිසුද්ධකමේ සිංහල බෞද්ධයාට දැන් තේරවාදයට බොහොම වැදගත් වෙලා තියෙනවා. මොකද විසුද්ධි මාර්ගයට පදනම් වෙලා තියෙන්නේ මේ සත්‍යවිසුද්ධි ක්‍රමය. ඒක නිසා ඒක මේ මූලික බෞද්ධ නැත්නම් ਸਰවජාසි ගැන්වීමක් වශයෙන් පෙන්වුවාට ඒක තවත් ඉගැන්වීම් රාශියක් අතර එකක් විතරයි. නවතර විසුද්ධි මාර්ගයේ පදනම් කරගත්ත සංස්කෘතියක් උරුම අපි හුඟක් වෙලාට මේ විසුද්ධි ක්‍රමය ඒකායන ක්‍රමයක් විදිහට නැත්නම් විශේෂ ක්‍රමයක් විදිහට හිතුවට මුළු ත්‍රිපිටකේ බලනකොට ඒක එච්චරම සුවිශේෂී එකක් නෙවෙයි. හැබැයි අංග සම්පූර්ණ එකක්. ඉතින් ඒකෙදි ඉස්සල්ලාම සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි ඒ කියන කාංකා විතරන විසුද්ධි කියලා විසුද්ධි හතරක් සුද්ධ කරගත්ත ඒ මතින් පිරිසුදු වෙච්ච කෙනාට තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගෝචර වෙන්නේ අරමුණු වෙන්නේ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදීත් තවදුරටත් දෙතෑවර මනසක් තියෙයි. තමන් කරන දේ හරියකද නොහරියකද කියලා විචිකිච්ඡාව සැකය දිගටම වැඩ කරනවා. ඉතින් එතනදී තමයි සංසාරේ මේ ගෙනාපු උපනිශ්‍රේ සම්පatti යෝගේ මේ දැනට මේ ජීවිතේ අත්විඳලා තියෙන සංසාර බය ඒකට ගැළවීමට තිය ආශාව නිසා අර මිතුවක්කල් සංසාරෙදි ගත්ත මෝඩ තීන්දුව ක්‍රමය අයුන්සමස්කාර ක්‍රමය වෙනුවට රැඩිකල් වාදීව කරන්න පුරුදු මෙතක පුරුදු නැති අලුත්ම මේ ප්‍රදේශයකට කඩාවැදීමක් විප්ලවීය කඩාවැදීමක් භාවනා ජීවිතයේ අවශ්‍ය වෙනවා. අන්න ඒකට යෝගාවචරයව පන්නරේ කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. ඉතින් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යෝගාවචරය පළවෙනි වතාවට Taman <clears throat> තුල මෙතුආකල් ක්‍රියාත්මක වෙච්ච ෂටගති, මායාවී ගති සහ වංචනික ධර්ම ටික අවබෝධ කරගන්නවා. එතකොට පුදුම සංවේගයක් පහළ වෙනවා. අපි මෙතෙක් කරන් රංගපාපු රංගපෑම පිළිබඳව එහෙම නැත්නම් අපි කරපු මායාව පිළිබඳව එහෙම නැත්නම් අපි කරපු අනුන් තමන් රැවට්ටීම පිළිබඳව වැටෙහෙන්න වැටෙහෙන්න ඒ කෙනාට ධර්ම සංවිගයත් පහළ වෙනවා නිහතමානී වෙනවා මේ ධර්ම කොච්චර සරලද ඒ තරම් මේ සරල මේ ඍජු ධර්මය අපිට ගන්න බැරි අපේම ෂටගති නිසාමයි අපේම මායාවී ගති නිසාමයි අපේම වංචනික ධර්ම නිසාමයි කියලා තේරෙනකොට තමන්ට තමන්ගේ මෝඩකම ඇර වෙන හතුරෙක් නැහැ. ඒ මෝඩකම තමයි එළවෙලව පහර දෙන්නේ කියන එක තේරෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒක අපේ තේරවාදීදී විපස්සනා උපක්ලේශ 10ක් මාර්ගයේ විසුද්ධි මාර්ගාචාර්යන් වහන්සේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ගෙනාර දක්වලා තියෙනවා. නමුත් මේ ඒ 10 දී ඒ මට්ටම පන්නපු නැති කෙනෙක් ඒ 10 දිහා බලන හැටිත් ඒ මට්ටම මේ විසුද්ධිය ලැබපු කෙනෙක් ඒ 10 දිහා බලන හැටිත් අතර ලෝකයක්ම තියෙනවා. ඒ මට්ටම පැනපු කෙනා දන්නවා මේ ඒ විදර්ශනා උපක්ලේශ 10ෙම ලැබෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක විදිහටයි. නමුත් ඒකෙන් සම්පූර්ණ නිවන් මඟ කපනවා. නිසා ලාභ සත්කාර සම්මාන සීලෝක මාර්ගේ පැත්තක තියලා මේ නිවන් මාර්ගයට යන්න මේ වංචනික ධර්ම වැඩ කරන හැටි පිළිබඳව දෙවන්නේක් කියපු දේ අහලා බෑ. Tamanගෙම තියෙන මෝඩකම් හරහා, තකතිරුකම් හරහා, ෂටගති හරහා, මායාවී ගති හරහා, වංචනික ධර්ම හරහා තේරුම් ගන්න ගියොත් මනුෂ්‍ය පරිණාමේ මෙතෙක් සලකා බලපු නැති පැත්තකින් Taman බලන්න පුරුදු වෙනවා. ඊට පස්සේ කටපුරා යෝගාවචර කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වංචනික ධර්ම 10 තේරවාදී සෑහෙන වෙලා අරගෙන විස්තර කරලා දෙනවා. ඒක සම්නික්කරම විපස්සනාට වැටෙන පැත්තක්. මෙතෙන්දි මම කියන්න කැමති අපේ තේරවාදී නොවුනත් මහායාන බුද්ධ ආගමේ සඳහන් ඒ සූරංගම සූත්‍රයේ වංචනික ධර්ම 50ක් පෙන්නනවා. ඉතින් හරිය ලස්සනට පෙන්නනවා මේ රූප කර්මස්ථානය කරන රූප කර්මස්ථානයේ හරියනකොට භාවනා හරියනවයි කියලා තමයි මාන්නක්කාර වෙන හැටි. තමයි අනින් වැඩි උසස් වෙන්න හදන හැටි. ඒ වගේ ධර්ම නිසා හරියන භාවනාවම අනික් ගාන කොක්කක් වෙන හැටි. ඊට පස්සේ වේදනා සම්බන්ධව හොඳ විස්තරයක් තියෙනවා. වේදනා පිළිබඳව දැනුම, අත්දැකීම, විසුද්ධිය වැඩි වුණාට ඒකම මාන්නයට හේතු වෙන හැටි ඒකම තණ්හාවට හේතු වෙන හැටි, ඒකෙම දෘෂ්ටිගත වෙන හැටි, ඊ타මත්ම සූක්ෂම කැලල තියෙන සංඥා සම්බන්ධ. අද ලෝකේ තියෙන මේ භාවනා පිස්සුව, එහෙම නැත්නම් මේ භාවනා ක්‍රම කියලා අයියලා වෙන්න හැදලා එක එක කුට්ටි කඩාගෙන යන්න හදනවා අලුත් අලුත් කෙටි මාර්ග හරහා ඒවා සේරම වார்த்தාවත වෙලා තියෙනවා මෙන්න මෙයාට හැදලා තියෙන මෙන්න මේ ಜಾති පිස්සුවක් කියලා. ඒ නිසා ඒ ටික කියවලා බැලුවොත් තේරෙයි අද මේ ගුරුකුල වාද හදාගෙන මේක එක්කන කෙටි මාර්ගවල යන්න හදන්නේ මොන නැමැති කොයි જાති පිස්සු හැදිලාද කියලා. ඒ පිස්සුවේ නම ලියලා තියෙනවා. මොකද ඒ තරම් එක සාසන ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල්. ඒ සංඥාවට අහුවෙන්නේ උගත්තුමයි. සංඥා විපල්ලාස වලට අහුවෙන්නේ උගත්තුමයි. ඒක දිහා බලනකොට කටෙන් විතර නෙවෙයි දෙපැත්තෙම hina වෙන්න හිතෙනවා. දෙකොණෙන්ම hina යනවා. මේගොල්ල මේ අල්ලන්නට නැටිලත් ඒකම අනික් ගමන ඇමක් බවටපත් වෙලා උගුලක් බවටපත් වෙලා ඒකෙම හිර වෙලා ඉන්න හැටි බලනකොට අපි තේරවාදයේ අසරණ අද ආගමක් නෙවෙයි. හරිම සසරණයි. හරිම පදනමක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රසිද්ධ වීදුරු මාලිගාවක හෙළුවෙන් ඉන්නා වගේ පේන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල රංගපාපු රංගපෑම කොච්චරක් මේ සංඥා පටලවාගෙන තියෙනවද කියලා ඒ නිසා අපි සංස්කරණය කරන හදන දේවල් නව නිර්මාණ කරන්න හදන හැටි අලුත් අලුත් දේවල් කරන්න හදන හැටි ඒ ඔක්කොම හරහා මේ තණ්හා මාන දිට්ටි වැඩෙන හැටි මේ මෝඩකම නිසා විඥානයේ පෝෂණය ලැබෙන හැටි විඥානය දිගින් දිගටම වැඩ කරන හැටි ඒ ඒක පෙන්වන්නේ භාවනා ගමනදී හම්බෙන යක්කු 50 දෙනෙක් කියලා. මේ 50 දෙනාම මග බලාගෙන ඉන්නවා සාර්ථක යෝගාවචර බිම වට්ටන්න. වට්ටන්නේ ලාභ සත්කාර දීලා. වට්ටන්නේම හරියන හැටි පෙන්නලා ඒ හරියන දෙයට ආඩම්බර වෙච්ච ගමන් අල්ලාගත්ත ගමන් වැටෙන හැටි විස්තර කර දෙන ඥාණය තමයි ඉතින් අපි කතා කර හිටියේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ඒ ඥාණයට ගියාම වැඩියෙන්ම ලැජ්ජා හිතෙන්නේ බෞද්ධයන්. වැඩියෙන්ම ලැජ්ජා හිතෙන්නේ පැවිදි වෙච්ච අය. වැඩියෙන්ම ලැජ්ජා වෙන්නේ දැනටම ධර්මයට ගොඩක් කැප වෙලා ගොඩක් අනාගත කට්ටියට. ඒකෙදී අබෞද්ධයෙක් මේක දැනගත්ත ගමන් බුද්ධුම විදියට ਸਰවචන්නාංශගේ ਸਰවඥතාඥානෙ වැටහෙනවා. තමන් බොහෝම ඉක්මනට මේ මෝඩ කණ්ඩික, මේ ෂටගති ටික අතහරින්න කල්පනා කරනවා. බෞද්ධයා කියන්නේ මේකට මෙට්ට හිවිච්ච જાතියක්. ඒකෙම මැටුවම් බහැලා කොච්චර එක කිව්වත් එක් කර්මවර්ණයක් නිසා එහෙම නැත්නම් කෙලෙසාවර්ණයක් නිසා ඒක කොහොම හරි පිළියම් කරගෙන අර මෝඩකමටම වැටෙනවා. හෝද හෝද මඩේ දාන જાතියක් තමයි. ඒ ඉතින් බලන්න බෞද්ධයා කියලා කියන්නේ මගේ අර්ථකථනය හැටියට දැන දැන පව් කරන එකාට මම බෞද්ධයයි කියලා කියනවා. කතෝලික මිනිසුන්ට පව් පින්නේ නැහනේ. ඒ මිනිසුන්ට නෑ. බෞද්ධයා කියලා කියන්නේ දැන දැන පව් කරන මිනිස්සයා. ඒ නිසා යාට නිවනකුත් නැහැ. මොකද හේතුව මේ පව කරන්නේ නොදැන නෙවෙයි. මේ ෂාට පැත්තෙන් නම් ඇත්තට ඒක වසංගල කරවන්නේ අපලව්වා. වංචනික වශයෙන් නමුත් ඒකේ යට කොහොමඩක්වත් ඒ තණ්හාවට පහඳින ගතිය දිට්ඨියට පහඳින ගතිය මාන්නයට පහඳින ගතිය නිසා උගුරට හොරා බේත් කෑමක් වෙන්නේ නැහැ. භාවනා කරලා විශේෂයෙන්ම හිත යම් ප්‍රමාණයකට ප්‍රණීත වුණාට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා දෙවැන්නේක් මේ කර්ම ශක්තියට මේ සංසාර දුකට හේතු වෙන්නේ නැහැ. තමන්ගම අල්ල බදා ගැනීම කියලා ඒ නිසා ඒක මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පරිණාමයේ චින්තනයේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ හැබෑ වෙනසක් කරන්න නැතු එක පහළ වෙන්නේ නැහැ. ඒ නිසා පොතෙන් කවදාවත් ගන්න බෑ. කල්පනා කරුවට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. භවනා කරන අයත් එක්ක හිටියට කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒකට තමන්ගේ ලෝකෙ මෙතෙක් කරපු ලොකුම දානි, ලොකුම අතහැර දැමීම, එහෙම නැත්නම් ලොකුම නෛෂ්ක්‍රම්‍ය සිද්ධ වෙනවා තමයි මෙතෙක් කල් ආශාවෙන් රැකගෙන ආපු රුචි අරුචිකන් ටික පාවා දෙන්න වෙනවා ධර්මයේ නාමයෙන් ඉතින් යාට ඒ ධර්මයේ නාමයෙන් මේසා විශාල රුචි අරුචිකම් පොදිය පාවා දෙන්න ඒ වෙනකොට සෑහෙන යමක් අතට හම්බ වෙලා තියෙනවා ඒ නිසා අසාර්ථක යෝගාවචරයකට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැලපෙන්නේත් නැහැ අදාළත් නැහැ හොඳටම පිං ඇති හොඳටම උත්සාහ කරන කෙනාට තමයි ඒක තේරෙන්නේ ඒ මනුස්සයා කඩුවක් ගිල්ලා වගේ එයා කරන හැම වැඩකදීම Tamanට තේරෙන්න පටන් ගන්නවා ඇහැට කුණක් වැටෙනා වගේ මේක මේ තණ්හාව ඇති කරන එකක් මං වසංගලා වැඩ කරන්න ගියාට මේ කොහොමද තණ්හාවම තමයි මේක මාන්නේ ඇති කරන එකක් මං කොච්චර නෑ මං නිහතමානී කියලා මවාපාන් හැදුවා සුදු පිටියක් කරන්න ගියත් මේක තුළ මාන්නේ තියෙනවා කියලා යට හොඳට වැටෙනවා. ඒ වගේ මේක මමයි ලෝකේ ලොක්කා කියලා හිතාගෙන මම ආයනේ හරිය අනේකක් බව තේරෙනවා. ඉතින් එතකොට මේ සත්පුරුෂයෝ භාවනා කරන අය එකතු වෙලා ඒ පව් ධර්ම ගැන කතා කරන්න පටන් ගන්නවා. මම මේ වැඩේ කරනකොට මට හොඳටම තේරෙනවා මයි ළඟ තියෙන තණ්හාවක් කියලා. මට තේරෙනවා මේ වැඩේ මම කරන්නේ මාන්නෙන් කියලා. මට තේරෙනවා මේ වැඩේ කරන්නේ දෘෂ්ටියෙන් කියලා. සව සත්පුරුෂයෙක් ඉදිරියට හෙලි කිරීමක් කරනවා. ඒකට අපි කියනවා ආයති සංවරය කියලා. ඒක තමයි ශාසනයේ පණ කියන්නේ. ඒක වසංගන එක තමයි අසත්පුරුෂකම එහෙම නැත්නම් අසත් ධර්මය, එහෙම නැත්නම් ඕලමලකම අවිද්‍යාව කියලා කියන්නේ. ඒක නිසා හරි වැදගත්. නමුත් ඊට පස්සේ ප්‍රශ්න දෙවෙනි කොටස තියෙන හත්වෙනි විපස්සනා ඥානේ හත්වෙනි මාර්ග ඥාන විසුද්ධිය. එහෙම එකක් නැහැ. ඒක කවුරු හරි වචන තුන හතරක් පුරුද්දලා හදපු එකක්. ඒක කාට හරි ඒක අර්ථය දෙනවනම් මොකද්ද මේ අහන්නේ කියන එක මම දන්නවා මේ පැහැදිලි මේ ප්‍රශ්න තුනම කිසිම අවබෝධකින් තොරව පොත්වලින් ණයට ගත්ත ප්‍රශ්න වර්ගයක් අහන. ඒක මම හොඳටම දන්නවා. ඒකෙන් හොඳටම පේන එක තමයි ඔය දෙවෙනි ප්‍රශ්නේදී අරෙන් කැලලයි මෙහෙන් කැලල කකුල ජපම් බඩ ජර්මන් කේතගේ අපලේ වගේ කෑලි කෑලි එකතු කරගෙන අහන ප්‍රශ්නවත් අහගන්න තේරෙන්නේ නැහැ. ඒකෙන් හොඳටම තේරෙනවා අනාගන තියෙන කියලා. අනාගාමි නෙවෙයි අනාගන කියලා. ඒක නිසා මම යනවා තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි කොටසට. විභව තණ්හාව ගැන කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔව් මේකෙදිත් ඒකත් ඒ වගේම එකක්. ඒ නිසා මම හිතන්නේ මම මෙහෙම බයිනකොට ප්‍රශ්න කරු කොහොමඩක්වත් ඉදිරිපත් වෙන එකක් නැහැ. නම ලියලා නෙමෙයි තියෙන්නේ. විභව තණ්හාව කියලා දෙන්න මට කාම තණ්හා භව තණ්හා පිළිබඳව දන්න ටික කිව්වොත් ඒ වචන ටිකෙන් මට දෙත හැකි විභව තණ්හාව තේරුම් කරලා දෙන්න. එහෙම නැත්නම් කෙලිම විභව තණ්හාවට යආ ගන්න අමාරුයි. මම නිදර්ශනයක් කියන්නම්. ඔය මහෞසත පණිතුමා වේදේ රජුරොත් එක්ක වැඩ කරන වෙලාවේ මහෞසත පණිතුමාගේ දක්ෂකම ඒ වගේම එයාව අමාරුවේ දාන්න ඕනවට වේදේ රජුරෝ කියලා ඇරියා හදිස්සි පණිවිඩකාරයෙක්ගෙන් රාජකීය පණිවිඩකාරයෙක්ගෙන් මගේ වැලියොලින්ච වැලියොන්චිල්ලා වෙලානුව කැඩුනා වහාම අඹරෝලේපන් කියලා. එතකොට මේ කිසිම කලබලයක් නැතුව මේ මහෞසත බණතුමා කියලා තිබුණා හොඳයි හදලා එවන්නම් කැඩිච්ච එකේ කෑලි ටික එවන්නේ කියලා. එච්චරයි. එතකොට රජුරු අමාරු. වැලියොන්චිල්ලාවේ වැල්ලෙන් අඹලපු ලණුව කැඩුනා මට හදලා එවපන් කියලා එවලා තිබුණා. හරියා කියලා තිබුණා හොඳයි. මං හදලා එවන්නම් කැඩිච්ච කෑලි ටික එවන්න මං එතකොට ඒකෙන් සටහන ගන්නම් කියලා ඊට පස්සේ රජුරුවගේ ආවේ නැහැ. ඒ වගේ විභව තණ්හාට යන්න ඉස්සලා අපි කාම තණ්හා භව තණ්හා දන්නේ නැතුව මේ ඉහළ ඒවට යන්න ගියාට ඒකේ කවදාකවත් මේ අහසට ඉනිමන් බැඳට කවදාකවත් ඇති වැඩක් වෙන්නේ නැහැ. නිසා හොඳට Taman දන්නේ නැ දන්න අතට අහුවෙන මේ කාම කාම තණ්හාව පිළිබඳව Taman දන්න ටික එහෙම නැත්නම් තමගේ අත්දැකීම් ටික හරහා තමයි අපිට ඒ හරහා භව දන්නාවට යන්න පුළුවන්. ඒකේ හේවණල තමයි විභව දන්නාව කියන්නේ. නිසා ඉහළ කෙලවරට යන්න ඉස්සලා අපි මුලක ඉඳලා යන්න ඕනේ. කෙසේ නමුත් මම කරුණාවෙන් මතක් කරනවා මේවා භාවනා කරනකොට ඇහුවට ඇති දෝෂයක් නැහැ. නමුත් හුදු මූල ධර්ම ප්‍රශ්න. ඒක නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාවේ යෙදෙන විට බුදුගුණ භාවනාව හෝ වෙනත් අනුස්මති භාවනාවක් හෝ අනිත්‍ය භාවනාව කළාට කමක් නැද්ද? ඇත්තටම සක්මන් භාවනාව කරනකොට තමන්ට වැටහෙන දේ එහෙම නැත්නම් කොහොමද කරන්න කියලා කිව්වොත් අපිට මේ ප්‍රශ්නේ අදාළ වෙනවා මේක නගන්න ඕනේ සක්මන් භාවනාව පිළිබඳ දීලා තියෙන උපදේශ කරගන්න බැරි නිසාද මේක අහන්නේ එහෙම නැත්නම් ඒක කරලා ඒකේ සාර්ථකත්වයේ මුදුන් පෙත්තටපත් වුණාට පස්සේද මේකට යන්න කියන එක තාම වැදගත් උත්තරේට. ඒක නිසා සක්මන් භාවනා කරගන්න බැරි නම් ඒ කියන උපදේශ ටික දැන්න දීලා තියෙන උපදේශ ටික ක්‍රියාවත් කරන්න බැරි නම් අපිට විකල්ප හොයන්න පුළුවන්. සක්මන් භාවනාව හොඳට මේ දීපු ටික ඉවර කරලා මුදුන්පත් වෙලා මේ ප්‍රශ්න අහනවා නම් ඊට සම්පූර්ණ වෙනස් පැත්තකින් උත්තර දෙන්න වෙනවා. ඒ නිසා ඒකෙදිත් මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න ලියපු ප්‍රශ්න කරුගෙන් මේ උපදේශ ටික ලැබුණද ඒක ටිකක් උත්සාහ කරාද උත්සාහ කරලා Tamanne මොන විදිහ අත්දැකීමක්ද ලැබිලා තියෙන්නේ? ඒ මෙහෙම නැත්තම් මම නිකන් තවත් උඩගෙඩියක් දෙනවා නම් අත්උදවක් දෙනවා නම් භාවනා කරනකොට සක්මනේ পায় වම වශයෙන් දකුණු වශයෙන් වදිනවා වෙනුවට මේ කියන අනිත්‍ය භාවනාව බුද්ධානුසතිය ඉබේම තු වෙන එකක්ද කියලා දැනගත්තොත් ඒක හරි වටිනවා උත්තරේට ඒක නිසා මේ මයික් එක දෙන්න පිටිපස්ස පිටිපස්සට දෙන්න අවසරයි ස්වාමීන් වහන්සේ පද නමස්කාර වේවා. මේ ප්‍රශ්නය නැගුවේ මා විසින් මගේ ප්‍රශ්නය නැගුවේ සක්මන් භාවනා කරනකොට වම් පාය දකුණු පාය තියෙන මම විදිහට භාවනා කළා. ඒක සාර්ථක වුණා. සාමාන්‍යයෙන් මට පුරුද්දක් වශයෙන් ගමනක් යනකොට මට භාවනාවක් කරන්න හිතෙනවා. හිත පිට යන වටපිට බලන්නේ නැතුව ඕනම ඉලිමහන වුණා. ඒ වෙලාවට මට උපයෝග කරගන්න පුළුවන් වෙයි කියලා මම මේ ප්‍රශ්නය ඇදී. එතකොට මම මෙහෙම තේරුම් ගත්තොත් හරිද මේ උපදේශ ඇහුණා උපදේශ ක්‍රියාත්මක කරා එතකොට Tamanට වම වශයෙන් දකුණු වශයෙන් තියන්නත් පුළුවන්. නමුත් ඒක මේදී හම්බෙච්ච කෙටි අත්දැකීම. නමුත් පුරුදු වෙලා තියෙන ගොඩක් වෙලාවට යන එනකොට හැකියාක වෙලාවේ බුද්ධ අනුසතිය කරන්න හැකියාක වෙලාවේ අසුබ සතිය වඩන්න ඒ වගේ දෙයකට. එතකොට මම මෙවැනි ප්‍රශ්නයක් විසඳන්නේ මෙහෙමයි. ඒ බුද්ධ අනුසතිය අසුබ සතිය කියන එක සංකල්ප විතරයි. ඒක එතකොට සම්මුති නිසා සමත භාවනාවකට යනවා. භාවනා කරනකොට පොළවේ පය වදිනකොට තියෙන අත්දැකීම සංකල්පයක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයක්. ඒ ප්‍රත්‍යක්ෂය ඒකාන්තයෙන්ම ඇත්ත ඇති හැටි දැකීමට වඩා ආසන්න විපස්සනා කමටහනක් වෙනවා. ඉතින් මේ දෙකෙන් දෙකම භාවනා. අපි තේරවාදී පිළිගන්නවා සමත විපස්සනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් තියෙනවා. සමත භාවනාවට සම්මුති අරමුණක් අරගන්නවා හිතින් දාපු එකක්. විපස්සනාවට අත්දකින්න එකක්. මේ දෙකෙන් Tamanට ස්වච්ඡන්දතාවයට ඉඩ තියෙනවනම් මං වගේ කෙනෙක් ඉස්සර කරන්නේ විපස්සනා ආරමුණ. ප්‍රත්‍යක්ෂදී. අරග පුරුද්දට එනවනම් කමක් නැහැ. නමුත් Tamanට තේරුම් ගන්න ඕනේ හිත කැමැති සම්මුතියට යන්න ප්‍රත්‍යක්ෂයට වඩා. ඒත් හැබැයි නරක නෑ මොකද හේතුව අකුසලයක් නෙවෙයි වැරදි වැඩක් නෙවෙයි. නමුත් Tamanට ඉඩ තියෙනවා නම් පුළුවන් තරම් කරන්න තියෙන්නේ ගමනක් යනකොට නෙමෙයි මම මේ කතා කරන්නේ සක්මන් භාවනා සඳහා මුළු හදින්ම සක්මන රීතිල ගත කරන වෙලාවේදී ඒ සක්මනේ අස්පනා අපිට Tamanට ලැබෙන අත්දැකීම පොළව පය කෙටෙනකොට වම් පය කෙටෙනකොට මෙහෙමයි මට වැටහෙන්නේ එතකොට දකුණු පය කෙටෙනකොට මෙහෙමයි මට විලුඹ තේරෙනවා ඒ බර එමීට ඇඟිලි දිහාට යන හැටි තේරෙනවා එහෙම නැත්නම් වම වැඩියෙන් බර ගන්නවා තේරෙනවා දකුණ වැඩියෙන් බර ගන්නවා තේරෙනවා කියලා දැනෙන දේ කවුරුත් කියපු දෙයක් නෙමෙයි. ඒක අස්පනා අපිට Tamanට අත්දකින්න පුළුවන් එකක්. මේකට හිත හරිම හොරයි. හිත සත්‍ය දකින්න කැමති නැහැ. හිත ඒනුවට එක එක සංකල්ප දිගේ එක එක නිර්මාණ දිගේ යන්න හරි ආසයි. හැබැයි අතන සංකල්ප උනාට එවුවා නපුරු නරක මේ චපල දේවල් නෙමෙයි බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුබ සත්‍ය නමුත් සක්මන් කරනට වඩා හොඳයි. එහෙම නැත්නම් මම මෙහෙම කියන්නම්. කිසියම් මානසිකාරකින් තොරව ඉන්නවට වැඩිය හොඳයි බුද්ධ අනුස්සතිය. අසුබේ මෛත්‍රිය. ඒකට හොඳ නරක දෙකෙන් නරකයින් කරලා හොඳට යන්න පුළුවන්. නමුත් හොඳින් වඩා හොඳ වෙන් කරන වෙලාවේදී හොඳ කියන්නේ සම්මුතියක් නම් වඩා හොඳ දේ තමයි ප්‍රත්‍යක්ෂය. එහෙම කියනකොට තේරි පැහැදිලිද? පැහැදිලි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැන් මෙතන කමඨහන ඔස්සේ සතිය පවත්වන මාහට විනාඩි 5කින් පමණ සිත ඊටාම තැම්පත් බවට පත්වේ. විනාඩි 45ක් පමණ අදිෂ්ඨාන කළ පරිදි මේ தત્වේ සිට නින්දෙන් පිබිදුනාසේ net අරිමි. ආනාපාන සති අරමුණේ සිත පැවැත්වේ. මින් ඉදිරියට කෙසේ පැවැත්විය යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේක මම දකිනවා භාවනා කරලා තමන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව කරන කෙනෙක්ගේ ප්‍රකාශයක්. ඒ වගේ මීට කලින් මේ ආත්මය හෝ පෙර ආත්මික භාවනා කරපු උපනිෂ්ඨේ සම්පatti ඇති කෙනෙක්ගේ ප්‍රකාශයක්. එතකොට මේ ඉඳ ගන්නකොටම හිත කායි විවේක විතරක් නෙවෙයි චිත්ත විවේකයටම යනවා. තමන් මෙතන ඉඳගෙන ඉන්න බව. එහෙම නැත්නම් මගේ වචනෙන් කියනවනම් ඉඳගත්තට පස්සේ මම මැරිලා නැති බව මට නිින්ද ගිහිලා නැති බව මට සිහිවිකල් වෙලා නැහැ සීමුර්ජා වෙලා නැති බව හොඳට තේරෙනවා ඒක අපි අනිත් පැත්තෙන් කියන්නේ මම දැන් මෙතන ඉන්නවා මේ ඉන්නවා එහෙම නැත්නම් භවය පවතිනවා කියන එක තමයි ඔය වචන වලට දාන්න බෑ ඒක සාමාන්‍යයෙන් අර වගේ දෙයකින් කිය හැකි මම මැල්ල නැති බව දාන්න මමකට නිින්ද කියලා නැති බව දාන්න මට ක්ලාන්ත වෙලා නැති බව දාන්නවා කියලා ඒකට හිත ගිහාම ඒක හරි බය එලවන සුළු හරිම ඒකාකාරී හරිම නීරස අත්දැකීම. ඉතින් ඒක ආදුනිකයෙකුට සැර වැඩි. ආදුනිකයෙකුට ඒක උගාක් පින් තියෙන්න ඕන එක දරන්න. උගාක් පුරුද්ද තියෙන්න ඕන එක දරන්න. උගාක් සංසාර බය තියෙන්න ඕන එක දරන්න. උගාක් ලෑස්තිලා යන්න ඕන එක දරන්න. නමුත් මේකේ මුලදිම සඳහන් කරනවා ඉඳගෙන ටික වේලාවකින් තමන්ට මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමට ගියාම තේරෙනවා මේ බුලට් ප්‍රූෆ් නැත්නම් වෙඩින වදින ආවරණයක් ඇතුළට ගියා එළිය යුද්ධ තියෙනවා ඒගොල්ලෝ ගහ බැන ගන්නවා යුද්ධ කර ගන්නවා වෙඩි තියා ගන්නවා මිසයිල් අදිනවා නමුත් Taman ඇතුලේ ඉන්නේ Tamanට මොකක්වත් වදින්නේ බෑ මේකෙන් එළියට ගිය ගමන් වදිනවා බංකරයක් ඇතුලට ගියා වගේ ඒකට Taman තේරෙන පටන් ගන්න ඕනේ නම් ඇතුලට යන්න පුළුවන් ඕනනම් පිටින් පිට යුද්ධය අහන්න පුළුවන් එහෙම නැත්නම් ඇතුලට විවේක වෙන්න පුළුවන් ඉතින් එහෙම හිටියත් හුඟක් පුහුණු කරපු කෙනෙකුට තමයි මේ පිටකම් කරච්චලේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ අමතක කරලා ඇතුළට හිත නැමෙන්නේ මේක පෙන්නුවත් සත්පුරුෂයෙකුට විතරයි. සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනාට විතරයි. යෝනිසෝමංස කාට අධිකාර විතරයි නැති කෙනෙකුට මෙතන හිටියත් කම් කරච්චලේ තමයි හිතයන්නේ. එළියටමයි හිත යන්නේ මොකද හිතට ඕනේ නිතරම කෙලෙස්. හිතට ඕනේ මොනවා හරි පිළිහුඩුවක් මොනවා හරි කටගැස්මක්. අර ඇතුලේ මම දැන් මෙතන කියන එක ඒකාකාරී අත්දැකීම. ඉතින් ඒකට ගිහ ලැබුණට ඒකට සමවදින්න පුළුවන් වෙන්නේ එසේ මෙසේ පිං ඇති කෙනෙකුට නෙවෙයි. එහෙම සමවදුනට පස්සේ ඒකට ගියාට පස්සේ සමාහලාට පුරුදු කරපු කෙනාට අර කිය විදිහට සෑහෙන වෙලාවක් ඒක ඇතුලේ ඉන්න පුළුවන්. ඒකේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඒක නඩත්තු කරන්න ඕන කමක් නැහැ. ආයෙ මෙනෙහි කර කර තෙල් වතුර දාන්න ඕන කමක් නැහැ. යන්ත්‍රය ඔහේ දුවනවා. ගිහිලා ගිහිලා ගිහිලා යාට පුරුදු කරපු ඒ සමාධි මට්ටම පැනනට පස්සේ හිත ආය විශ්සනවා. හිත නැත්තම් ආයතර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇහ කන දිව නාසයට විසිරියන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේක ඉගලිය විලාම තියෙනවා බැලුවොත් ආයසරයක් අර තමන් හුරු කරපු ආනාපානය හරි පිම්බීම හැකිලිම හරි අර ඊට ඉස්සලා තිබුණ කාලේ නම් ඒකත් එක්ක ගනුදෙනුවක් නැහැ මෙනෙහි කිරීමක් නැහැ දැන් ආයේ හිත ඇවිස්සිච්ච ගමන් ආනපානෙ මතුවේ. ආයෙත් පිම්බි මැකිලිම නම් ඒක මතුවේ. එතකොට උපදේශය වෙන්නේ මෙයා දැන් වාඩි වෙන කෙනෙක් විදිහට වෙච්ච දේ ගියා පළච්චාවයි දැන් පේන ආනාපානට හිත දැම්මොත් එක්ක ආනාපානේ හරහා එනතන් ඒ හරහා ගිහිල්ලා මම දැන් මෙතන හරහා ආයසරයක් හිත එකම පරියන්කේ පුංචි හරිබරි ගැහිමක් වෙන්න පුළුවන් රැල්බුරුල් ලැටිලක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ යන්න පුළුවන් ඔකට. එතෙන්දී හැබැයි මේ මේ කාරණා ටික මතක තියාගත්තට කමන්නේ මොකද ප්‍රයත්න වැඩි කරන්නේ නැතුව හරියටම දැනගෙන කෙරුවොත් සුළු කාලෙකින් ආයෙ විවේකයටපත් වෙනවා. හැබැයි විවේකේ විනාඩි 45ක හිටින්නේ ඇ දෙවෙනි සැරේ. දෙවෙනි සැරේ විනාඩි 5න් 10න් කැඩෙනවා. කැඩිලා ආයෙ හිත ඇවිස්සෙනවා. හිත ඇවිස්සෙනත් එක්කම ආනාපානෙනවා. ඊට පස්සේ ආය ආනාපානෙට හිත දැම්මොත් ආයෙසරක් හිත තැම්පත් වෙනවා. ඒතකොට විනාඩියක් දෙකක් හිටිනවා. ආයෙ විශ්වෙනවා. ඕමු ගියට පස්සේ මේ ඇවිස්සෙනවා මේ තැම්පත් වෙනවා මේ ඇවිස්සෙනවා මේ තැම්පත් වෙනවා කියලා මේ දෙක එක පර්යංකයක මේ ඇවිස්සීම සහ තැම්පත් වීම අතර චක්‍ර ළඟ ළඟ ළඟ ළඟ කරගෙන පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා හොඳට කිරි බීලා නාලා නිදි කරවපු පොඩි බබෙක් යාට නිින්ද මේ සතිය කිවුරුනාට පස්සේ නැගිටලා එහාට මෙහාට කැඹරෙනවා. කෙන්දිරි ගන්නවා සමහරට අඬනවා. ඒ අඬන වෙලාවේදී මම්ම දැනගෙන ගිහිල්ලා කොට්ටේට පොඩ්ඩක් තට්ටු කෙරුවොත් ආයෙ නිින්දට වැටෙනවා. ඉතින් අම්මා කරන්නේ නැගිටලා අඬන්න පටන් ගත්තොත් ළමයා දිගටම අඬනවා ඊට පස්සේ නිදා ගන්නවා. මොකද එයාට දන්නවා අම්මා නැහැ කියලා. අනතුරක් තේරෙනවා. බයක් තේරෙනවා. එතකොටම අම්මා දැනගෙන අම්මා කුසී වැඩක් කරගෙන ඉන්නවා මෙයාගේ පුංචි සද්දෙට දූවන ගිහිල්ලා අර නැලවිලි කවි කියන්න ඕනේ ආයේ මේ කොටේට දඩුවට ආය නිින්ද යනවා. හැබැයි අම්මා දැනගන්න ඕනේ ඉස්සල තරම් බබා දෙවෙනි සැරේ නිදා ගන්නෑ. පොඩි කරපු වැඩක් අත හොදා ගන්නකම් බේර ගන්න පුළුවන්. ආයෙසර නැගිට පස්සේ තට්ටු කරොත් අඩිතත් අඩි පොළවට නිදා ගන්න. මේ වගේම එකක් තමයි මේ වැඩපිළිවෙලේ තියෙන. ඒක නිසා මේ පළවෙනි දේ හරි සිරිලාරයක් තියෙනවා. ලොකු ජයග්‍රහණයක් තියෙනවා. ලොකු සුවසේවාවක් තියෙනවා. වැඩි වේලාවක් හම්බ වෙනවා. නැගිටපු ගමන් හිතෙන්නේ කවුරු හරි කැහපු නිසායි මේක නතර කැඩුනේ. එනිසා කවුරු දොරක් කරපු නිසායි වැඩුනේ කියලා බාහිර හේතු වෙනව නෑ. බාහිර හේතු තිබුණත් නැතත් ඒ නියමිත කාලයට පස්සේ ඒකේ පුද්ගලයාට ආවේනික කාලයක් නැගිටිනවා. නැගිටට හිත පීඩා ගන්න නැතුව වෙහෙස ගන්න නැතුව අලුතෙන් භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ ආය මූල කර්මත්තානේ දැම්මොත් ආයසරයක් අර වගේම තැම්පත් වෙන්න පුළුවන් කියන එකයි මෙතෙන්දි මතක් කරන්න තියෙන එහෙම වේවා කියලා හිතන්න එපා. එහෙම නොවුනයි කනගාටු වෙන්න එපා. මෙහෙම තමයි චිත්ත වීදි වැඩ කරන්නේ. ඒක නිසා Taman දැනගන්න ඕනේ ලෑස්තිලා යන්න. පළවෙනි හුස්මට යන්න අරිනවා. Tamanගේ දන්න දැනුමුතුකම් වලින් ඊට පස්සේ හිත නරක කරගන්නේ බාධා කරපු දෙයට දොස් කියන්නේ නැහැ. ආධුනිකයෙක් වාගේ නවක මනසක් ඇති කරගෙන මතුවෙන අරමුණ ඒක ස්වභාවයෙන් එනවා ඒ වෙලාවට ලියවිලක් තියෙනවා. ඒකට හිත යෙදුවොත් ආයසරයක් යන්න පුළුවන් කියන එකයි කියන්නේ. ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව නිවැරදිව පිළිවෙලට කරන ආකාරය කෙසේද යන්න පැහැදිලි කර දෙන්න. ඒකට මම කියනවා අර උපදේශපන්ති නැවත අහන්න. මන් දන්නේ නම් ඔච්චරයි. ওই දෙහාට පිරිසුදුතාවයක් මම දන්නේ ඕක කරලා කරලා නැවත නැවත අහලා තමයි පිරිසුදු කරගන්න තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නය යෝගියාට ඇතිවන සමාධියත් ධානයත් අතර වෙනස පැහැදිලි පහදා දෙන්න මේකේ උපදේශවලම කියලා තියෙනවා අපි ධානය ගැන සමාධි ගැන මෙහෙදි කරදර කරන්නේ කරදර වෙන්නේ නැහැ අපි බලන්නේ සතිය වඩන්න ධානයක් තියෙනවා නම් ධානති පිච්චාවයි සමාධිය තියෙනවා සමාධිය තිබිච්චාවයි ඒ බව දන්න බව ධානය තියෙනවා ධානය නැහැ. සමාධියක් තියෙනවා සමාධියක් නැහැ. මේ දන්න බවට අවදි භාවයට සතිය කියලා කියනවා. ඒ නිසා අපි අත්තු දව් දෙන්නේ ඉනිමම් බඳින්නේ උපස්ථාන කරන්නේ සතියට මිස සමාධියට හෝ මේ ධාන වලට නෙවෙයි. ඒකේ මේ ධාන සමාධියට විරුද්ධව කතා කරන්නේ නැහැ. නමුත් අපි මතක තියාගන්න මේ සතිය තියෙනවා නම් ඊටු ටික ඒකෙන්ම කරනවා. සතිය අමතක කරලා මේව අල්ලන්න කියනවා උඩාතු අල්ලන්න ගියාම පස්ස බිම යනවා. හරි සංකරතය ඇති වෙනවා. මම මේ කරන ප්‍රකාශය සමාට සමත යානික යෝගාවචරේකට ඒ කියන්නේ නයිසර්ගේම සමත යානික යෝගාවචරයට එච්චරම ප්‍රියමනාප නොවෙන්න ඉඩ තියෙනවා. විපස්සනාට ගාය කරු කරන අයන හුඟක් කරු කරන්න ඉඩ තියෙනවා. නමුත් සමත යානික යෝගාවචරය වුණත් මේවා පිළිබඳව තෝරුම් කරන්න ඉස්සරලා මේ ලැබිච්ච දේ නැවත නැවතත් කරලා කරලා කරලා කරලා වශී කරගත්තට පස්සේ තමයි කරන්න පුළුවන් ඉන්නේ ඒ ස්ථිරව කියන්න බෑ. මොන තාලෙන්වත් කියන්න බෑ ධ්‍යානෙක ඉන්නේ කියලා රැවටිල්ලක් වෙන්න ඉඩ තියෙනවා. ධ්‍යානෙක නොවි නොවෙන්නවයි කියලා හිතාන ධ්‍යානෙක ඉන්නත් ඉඩ තියෙනවා. ඒකේ ඔය හිතන තරම් මේ මනින්න මීටරයක් මොකක්වත් ඇත්තේ නෑ. ඒකට කරන්න තියෙන එකම ක්‍රමේ තමයි ලක්ෂ වාරයක් ඒක කරලා කරලා කරලා වශී කරගන්න එක මිසක් මේ තව කෙනෙක්ගේ මනසේ තියෙන්නේ මොකද්ද කියලා තව කෙනෙකුට කියන්න පුළුවන් தත්ත්වේ සරුවච්චන් වහන්සේ පිරිනමන පෑවට පස්සේ නෑ දැන්. කවුරු හරි එහෙම කියනවනම් අම්මුම අමු පචකාරයෙක් කියලා හිතා ගන්න. හොඳටම අනුන් ගසාගෙන කරන හොරෙක් තක්කඩියේ තමයි මේවා කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලිම කියලා තියෙනවා. ඒ ආශය අනුසය ඥාන කාටවත් නැහැ. ඒ නිසා තිබුණත් අපිට ඕනෙත් නැහැ. අපිට ඕන කියලා තියෙන්නේ Taman tamanගේ දේ Tamanගේ ප්‍රමාණයටමයි. ඒකට හොඳම මිනුම් දන්න තමයි සතිය. ඒ නිසා සතිය ඉස්සර කරන්න යන්න. එතකොට Tamanට බාධාවක් වෙන්නේ හිත කඩා වැටෙන දෙයක් නැහැ. ලදලද වෙලාවේ සතිය පවත්වන්න මේකත් සතියට ගොදුරු කරගන්න, අරමුණක් කරගන්න, නිමිත්තක් කරගන්න ඉදිරියට අනේක තමයි හොඳම වැඩි. තුන්වෙනි ප්‍රශ්නය ක්ලේශයන්ගෙන් පිරුණු පුද්ගලයාට සමාධිගත සිතක් පහළ කර ගැනීමට උපයෝගී වන කරුණු මොනවාද? මේක කාගෙත් ඇති. මොකද හිත කිව්වනම් කෙලස්මයි. තෙතමනෙන් තොර වතුර ටිකක් කවුරු හරි ඉල්ලුවාට හම්බු වෙන්නේ නැහැ. වතුර කියන්නේ තෙත ගතියට තමයි. හිතක් කියවනම් කෙලෙසිලයි කියලා හිතා ගන්න. මේ හිතකුයි කෙලෙසිච්ච නැති තත්වයි කියලා හිතන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නෙත් කෙලෙසයක් කරා. මේ මේකට තමයි බුදුජානන්සේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් ගොරෝසු ගොරෝසු උදැල්ලෙන් අයින් කරන්න පුළුවන්, සවලෙන් අයින් කරන්න පුළුවන් කෙලස් ටික සීල ශික්ෂාවෙන් අතර කරා. ඊට පස්සේ හිතට පේන අනුන්ට නොපෙනෙන මේ කාමච්ඡන්ද නීවරණ ආදී නීවරණ ධර්මට කියන පරිඋත්ථාන කෙලස් කියලා ඒක සමාධියෙන් අයින් කරනවා. ඇතර මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ ඔය භාවනා ලෝකයේ කියන්නේ ඔය පරිඋත්ථාන කෙලස් ටිකට සම්බන්ධ ටික තමයි. මේ කාමච්ඡන්දය ඒකච්ඡ ඒකග්ගතාවෙන් ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් අහන්නේ. විවිධ කාමයන්ගෙන් විවිධ කෙලස්යෙන් ගැළතිච්ච හිත තමයි කාමච්ඡන්ද හිත නැත්නම් කාමයට කැමැති හිත. ඒකේ අනිත් පැත්ත නැත්නම් රූප ධර්මයකට හිත එකඟ වීම තමයි ඒකග්ගතා හිත කියන්නේ. ඒ නිසා ධානාංගයක් වශයෙන් කාමච්ඡන්ද නීවරණේ ප්‍රතිස්ථාපනය කරන්නේ ඒකාග්‍රතාවය. ඒ නිසා ආස්වාසේ ආස්වාසයක් බව දන්න එක චිත්තක්ෂණයක් කාමච්ඡන්දේ 100%ක්ම තොරයි ඒකාග්‍රතාවයෙන් සමන්විතයි. නිසා බලන්න දවසකට හුස්මක් ගන්නකොට හුස්මක් ගන්න බව දාන්න හුස්මක් හෙලනකොට හුස්මක් හෙලන බව දාන්න ආදි වශයෙන් තමන් කරන දේ මුළු හදින්ම දාන්න චිත්තක්ෂණ කීයක් දවසකට තියනවද ඒ චිත්තක්ෂණේදී කෙලස් නැහැ. කුසල් විතරයි. අනිත් චිත්තක්ෂණ වල හොදලා ගන්න දෙයක්වත් නැහැ. කක්කම. ඒක නිසා බලන්න ඊට වැඩිය මට අද එහෙම කරන දේ දැනගන්න එනතන් දේ දැන දැන කරන චිත්තක්ෂණ ගාන වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඉතින් ඒකෙදි මම අර නිතරම මතක් කරන අර උපාසකම්ම කෙනෙක් මට කිව්වේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කිව්වලු දවස් ගණන් භාවනා කරන්න බැරි නම් මලක් කිමින තරමටවත් එක හුස්මක්වත් දැන දැන දවසට ගන්න බලන්න කියලා. මලක් කරගෙන ඉඹින තරම් මලක් කිමිනකොට අපි දන්නවනේ මේ හුස්මක් ඇතුළට යනවායි කියලා. එච්චර හරි දවසට භාවනා කරන්නයි. ඉතින් දවසේ ඒතකොට දව හුස්ම රැලි දෙකක් තුනක් හතරක් පහක් කියලා යන්න පුළුවන්. ඒතකොට එක සැරේ gediya පිටින්ම කෙලස් නැත්තත්ට යන්නේ. කෙලස් රහිත චිත්තක්ෂණ ගන්න වැඩි කරනවා. අපිට යම් වෙලාවක ඒ වගේ හුස්ම ගන්න එක හෝ පය තියලා ඇවිදිනකොට හෝ කනකොට බොනකොට ඒ දේ කරන්න බැරි නම් වෙන මොකක්වත් නිසා නෙමෙයි කාමෙමයි. වෙන මොකක්වත්ම නිසා නෙමෙයි අපිට මේ කරන දෙයට හිතුව දාන්න බැරි කාමයේ කියලා හිතාගන්න. එතකොට අපි කොච්චර කාමභෝගීද? කාමයට ගිජුද? ඒ නිසා අපි කාමයට පහඳින කාමරාජිනීගේ රාමරාජධානිය බත් බැලියෝ වාගේ උදේට කාලා බීලා උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයට පහඳිනවා. ඉතින් එතකොට Tamanට ආයි කවුරක්වත් ඇවිල්ලා ලැජ්ජ කරවන්න දෙයක් නැහැ. මේ තරම්ම භාවනා කරන්න වෙලාවක් නැහැ කාමේ. මම කියන්නේ භාවනා කරනවා කියලා මේ සතිය පිහිටවන චිත්තක්ෂණ. එතකොට මේක තමයි අපිට දෙන්න තියෙන නැත්නම් සරුවචනාංශේ දීපු එවුව අනුව දෙන්න තියෙන උත්තරේ තමයි මේ කෙලස් තියන අයට කෙලස් නැති කරන ක්‍රමය තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ. මම මේ විස්තර කෙරුවේ පොඩක් සමාධි ශික්ෂාව ඊට එහාට ගියාට පස්සේ පරි මේ අනුශේ කෙලස් පිළිබඳව අවබෝධයක් එනවා. ඒක ගොඩක් වෙලාවට එන්නේ මේ ෂටමායාවී ධර්මහරහා මේ ටික අයින් කරන්න තු එක බලන්න බෑ ඒක නිසා ඒක කෙරුවට පස්සේ අරක දෙනවා වැඩිපුර අධ්‍යාපනයක් විදියට. එහෙම නැත්නම් වැඩිපුර කඩයිම පරීක්ෂණයක් විදියට. ඒකෙදි එච්චර තටමන්න දෙයක් නැහැ. ඒක ඥාන සම්ප්‍රයුක්තවයි මේ වැඩේ කරන්න තියෙන්නේ. මෙතනදී නම් තියෙනවා සෑහෙන්න මේ ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. භාවනා කරන්න ඕනේ. ඒකටම ඉඳ ගන්න ඕනේ. ඒකටම සක්මන් කරන්න ඕනේ. ඒකටම සුදුසු පරිසර වලට යන්න ඕනේ. ඒ ටික තමයි මේ කෙලස් සහිත හිතක් කෙලෙස් සහිත හිතකට ගත කරන්න යනවා කියනකොට මට දෙන්න හිතෙන උත්තරේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැටහෙන්නේ නැත එහෙත් සතිය හොඳින් පවතී ඇතැම් විට කිසිම අරමුණක් නොදැනී නිින්ද ගියාසේ සිට නිින්දෙන් අවදි වූසේ නැවත බාහිර ශබ්ද ආදිය ඇසේ. එපමණයි. ඇත්තටම නිකන් ප්‍රකාශයක් විතරයි ආනාපානේ කරන්න කියලා මේ භාවනා වැඩමුළුවක අපි කියන්නේ ආනාපානේ අපි මේ දඬුවටක් කරගන්න සලකුණක් කරගන්න කිව්වට ඉඳගෙන ඉවරලා මම දැන් මෙතන කියන එකට හිත ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. මට කලින් ප්‍රශ්නක තිබුණා එහෙම ඉඳ ගන්නකොට මේක තැම්පත් වෙනවා විනාඩි 45ක් විතර ඉන්න පුළුවන්. එතකොට නැගිටීමක් වෙනවා. එතකොට ආනපානේ හරි ආයෙත් මම දැන් මෙතන කියන අරමුණ එනවා. මේ ප්‍රකාශයමයි මීට බොහොම සමාන අත්දැකීමක් අයිට වැඩි විස්තර සහිතව යෙදුනා ඒ නිසා මේ ප්‍රශ්නෙට දීපු උත්තර නැත්නම් මේ ප්‍රශ්නය මේ ප්‍රශ්න කරුගේ අත්දැකීමට සමාන දෙකේ වෙනස තියෙන්නේ ඉස්සල එකනට පැහැදිලිව කියන්න පුළුවන් දෙවෙනි එකන අත්දැකලා තිබුණාට ප්‍රකාශ කරන්න බැරිකමයි තියෙන්නේ නමුත් මේ සාකච්ඡාවට අහුම්කම් දෙනකොට අර එක්කනාගේ ප්‍රශ්නෙත් උත්තරත් එක්ක Tamanට උත්තරේ අවශ්‍ය උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා අන්න ඒ ප්‍රයෝජන ගන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ගරුතර ස්වාමින් වහන්ස අවුරුදු 5ක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව පුරුදු කරන නමුදු සිත සමාධිගත නොවේ. දිගු වේලාවක් එකම ඉරියව්වෙන් සිටීමටද හැක. එහෙත් සිත අරමුණෙන් ඉවත් වේ. නැවත නැවත අරමුණට ගනිමි. උත්සාහය වීරිය අතහැරීමටද නොසිතේ. බලවත්සේ උත්සාහ කළද සමාධි නොවන බැවින් සසර බය දන්නා බැවින් මේ භවයේදීම සතර අපායෙන් අපායෙන්වත් මිදීමට නොහැකි වේදෝ බලවත්සේ සිත් ඇවුලකට පත්ව සිටිමි. බුද්ධානුස්සතියද වඩා බැලුවෙමි. එයද සාර්ථක නොවේ නොවිමි. වෙනත් කමඨහනක් ගැළපේදැයි නොදනිමි. කල යුතු දේ පිළිබඳව උපදෙස් ඊතා ගෞරවයෙන් පතමි. ආනාපාන සතිය වඩන ඇතැම් අවස්ථාවල ආලෝක ගමන් කරන්නාසේ පමණක් පෙනේ. ඒක නිසා මේකෙදී අර කෙලිම වාහනේ සෙකන්ඩ් එකේ ඕපන් ස්ටාර්ට් කරන්න හදන්නේ මම කියන්නේ ෆස්ට් එකට දාලා ඉන්නේ ෆස්ට් එක තමයි ඉඳගෙන මම දැන් මෙතන කියන එක ගන්න ආනපානෙ ඕනේ නැහැ ආනපානෙ වගේ දෙයකට දාන්න ගියාම තමයි ඕක හම්බුණයි කියලා කන සතුටයි නොලැබුණයි කියලා කනගාටුවයි මේ භව සංසාරයයි ඔක්කොම තියෙන්නේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එක ඒකට අවිවිධ අවදි වෙන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. එහෙම නැතුව මේ ආනපන කියන එකක් මේ අනවශ්‍ය දෙයක් ඔලුවට දාගෙන ඒක ලැබුණා කියලා සතුටු වෙන්න අනවශ්‍ය මේ නොලැබුණා කියලා කනගාටු වෙන්න එපා. ආනපනේ ගන්නේ මම දැන් මෙතන කියන එකට ඉන්න බැරි නම්. මම දැන් මෙතන කියන එකට යාළු වෙන්න බැරි නම්, හාද වෙන්න බැරි නම්. ඒ නිසා මේ කියන විදිහට ඒ විකල්පේ සාර්ථක වශයෙන් සාකච්ඡා කරලා නැහැ. ඒක සලකා බලලා නැහැ, උත්සාහ කරලා නැහැ. සමහරට ඒක හොඳම උත්තරේ වෙන්න ඉඩ තියෙනවා. මේ භාවනා උපදේශ දෙන මුල්ම සතිපට්ඨානෙ වැඩිවීමට කරන්නේ තමන්ගේ කය හොඳට පట్టලව, සමබරව, සැහැල්ලුව, ලිහිච්ඡ ස්වරූපෙන් වාඩි කරවලා ඇස් දෙක වහලා බලන්න මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක දන්නවනම් ඒක ආනපණ්ඩුවේදී බොහෝම හොඳ ආරම්භයක්. මුගක් පළල්. ඒ නිසා ඒකට දාන්න නැතුව ආනපන හොයන්න යනවා කියලා කියන්නේ ෆස්ට් එකට දාන්න නැතුව කෙලින්ම සෙකන්ඩ් එකේ පිකප් කරන්න හදනවා. එතකොට එන්ජින් එක නොක් කරනවා. ඒ නිසා 1 2 3 4 පිළිවෙලට යන්. එතකොට උත්තරේ ළඟම තියෙනවා කියලා තිබේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී හෝ පරයන්ක භාවනාවේදී එසේත් නැතිනම් සතර ඉරියව්වේදී හැකි සෑම අවස්ථාවකම තමන්ට කළ හැකි පමණින් පංචස්කන්ධය සිත තුල හට ගැනීම, පැවතීම, ගෙවී මෙනෙහි කිරීම එය සිදුවන ආකාරය අත්දැක ගන්නට උත්සාහ කිරීම තුල වරදක් තිබේද? එය සාර්ථකව සිදුවන බව දැනේනම් ඒ සඳහා උපකාර කරගත හැකි තවත් උපක්‍රම ආදිය පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය එතකොට ඒ වගේ මෙදෙක් කරපු වැඩේ Tamanට හිත ධෛර්යමත් වෙන කුසල ඡන්දේ වැඩෙන ගතියක් තියෙනවා නම් මේ මෙහෙ දෙන උපදේශ පන්තියක් තියෙනවනේ වාඩි වෙලා පංචස්කන්ධේ නෙවෙයි රූපස්කන්ධේ විතරයි වායෝ පොට්ටබ්බ ධාතු විතරයි නැත්නම් කායනුපසන විතරයි අරකින් ඇතිවෙච්ච සමතේ හරහා ඒකෙන් ඇතිවෙච්ච පිරිච්ච ගතිය හරහා ඒකෙන් ඇතිවෙච්ච සන්තුප්ති ගතිය හරහා හොඳට බලන්න ඉඳගෙන ඉන්න කය විතරක් ඇස් දෙකෙන් නෙමෙයි හිතින් බලලා වෙනතන් ඒක ඇතුලේ තියෙන ආනාපාන දිහා බලලා සතිපට්ඨානේ වඩන්න. මේ පංචස්කන්ධ භාවනාව කියන එක සතිපට්ඨාන එන්නේ ධම්මානුපස්සනාව. මේකෙන් පටන් අරගෙන තියෙනවා කියන එක වැරද්දක් නෑ. හරිනම් ඒ ඒ එකලසහරහා ඒ කාර්යක්ෂම භාවය හරහා මේ සරල ආනාපාන සතිය වගේ රූප කර්මස්ථානකින් පටන් ගන්න බලන්න අරකට තව ගැම්මක් වෙනවනම් මේක මම දෙන උපදේශයේ සාර්ථක එකක් වෙනවා. ඒක නිසා හොඳට අර පුරුදු ක්‍රමයට බහනා හිත වඩලා පරියන්කේකදී ඒකට සාර්ථක වුණාට පස්සේ දැනුමුතුකමෙන් පස්සේ ආයෙසරයක් මේ උපදේශ වලට හිත දාලා බලන්න ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී හැඟීම් ස්වභාවයට පමණක් සිත දැබීම ප්‍රමාණවත්ද වම දකුණ ආකාරයෙන් සිතින් කිව යුතුයද? මෙතන හැඟීම් කියන වචනේ පාවිච්චි කරුවොත් නම් ප්‍රශ්නේ කරන කලා තියෙනවා වැරදි. දැනීම් කියන එකට හිත යොදුවොත් නම් සාර්ථකයි ප්‍රශ්නේ. අපි මේ දැනෙන දෙයටයි හිත තියන්නේ. ඒක නම් කෙරුවත් එකයි නැතත් එකයි. දැනෙන්නේ නැත්නම් හිත පිට දුවනවා නම් මෙනෙහි කර කර කරන්න. දැනෙනවා නම් මේ හිත දෙව පිට විදුවෙම නැත්නම් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී මට ලොකු ගැටලුවක් ඇති වෙනවා. ගැටලුව එක අරමුණක සිත රඳවාගෙන භාවනා කරන විට ටික වේලාවකින් එකපාරටම අඳුරක් හා ආලෝකයක් වගේ එකපාරටම ඇවිත් තිගැස්සීම සිදු වෙනවා. එහෙම වෙන්න හේතුව කුමක්ද? මේ සඳහා කුමක් කළ යුතුද? මේකදී තමන් ගන්නෙ මොන අරමුණද කියලා කියනවනම් ඒ කාර්මුණක කියන්නේ නැතුව අරමුණ මොකද්ද කියලා කියනවනම් මේ තොරතුරු මේට වැඩිය හරියටම කාරණාවට එල්ල කරලා කියන්න පුළුවන් මූලික ප්‍රශ්නය මූලික වාක්‍යයක් තියෙනවනේ භාවනාවසා ගැටලුවක් මත වෙන කියලා භාවනා කියන්නේ ගැටලුව ඇති කරන එකක් නෙවෙයි ගැටලුවක් ඇති වෙනවා ඒක භාවනාවකුත් නෙවෙයි භාවනාව කියලා තියෙන්නේ ගැටලු විසඳන ක්‍රමයක් ඒක නිසා මොන ආයුධය දුන්නත් කපා ගන්නව මෝඩ වඩුවා ආයුධත් එක්ක පොරබදන බුදුරජාණන් වහන්සේ මේ භාවනා ලෝකෙට ඉදිරිපත් කළ තියෙන කාටවත් ගැටලු ඇති කරන්න නෙවෙයි මනුස්සයෙක්ගේ භාවනාව නැතුවත් ඇති වෙන්න ගැටලු තියෙනවා. ගැටලු මේ ගැට ලිහන ක්‍රමයක් මේකේ තියෙන්නේ. ඒ නිසා මිරිකල ඇල්ලුවොත් කොයි එකත් රිදෙනවා. කොයි දේ සුකනම් මේ විදිහට අල්ල ගන්න දැන ගන්න ඕනේ. නිසා භාවනාව කියලා කියන්නේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටපටි ජටිතෝ පජා. ඇතුළත් ගැට පිටත් වැටලා ගැටෙන් ගැට වැටලා ඉන්න මිනිස්සෙින්ද ගැටේ මොකද්ද කියලා තීරුම් කරලා දීලා ලිහන ක්‍රමයක් මිසක් ගැටයක් නෙවෙයි. ඒක නිසා කර්මස්ථානේ මොකද්ද ඒ කර්මස්ථානේ කොහොඳ වැටෙන්නේ කියලා ඒ කර්මස්ථානේ සාපේක්ෂව නැත්නම් කාලානුරූප කොහොඳ වෙන්නේ කොතනදී දොයි කියන අන්ධකාරය ආලෝකේ පහළ වෙන්නේ කොතනදීද බය පහළ වෙන්නේ කිව්වොත් එතන ජවනිකා රාශිය අනුව මොන නාඩගමක්ද කියලා කියක් මේක සුඛාන්ත නාඩගමක්ද දුක්ඛාන්ත නාඩගමක්ද මෙතන එක ජවනිකාවේ විස්තර කරන්නේ ඒකට මොකුත් කියන්නේ නැහැ ඒ නිසා ඒ කෙනා කැමැතිනම් මේ ප්‍රශ්නේ සාකච්ඡාවට භාජනය කරන්න විස්තර සහිතව මොකද්ද තමන් කරන භාවනා මේ කතා කරන සක්මනේජීද පර්යංකේජ කියන විස්තර ටික ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැත්තම් අපි යනවා ඊගාව ප්‍රශ්නට. ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔය මයික් එක මයික් එක අරගන්න. අමතුරන් වහන්සේ මට ප්‍රශ්නයක් වශයෙන් තියෙන්නේ සක්මන් භාවනාවේදී ඒ පිටදුරක් යනවා පිට සම්මන් කරනකොට ඉබේම මෙන්න මය මුස්තර ලැබුවා මනිත්‍යයිනේ අනිත්‍යයි යනමයි එතකොට ඒක ඒ විදිහට හිතෙන නිසා পায় දිහා බලන්න බාධා වෙනවද পায় නොපෙනී යනවද නැත්නම් අරක ඉස්මතු වෙනවද ඒක නිසා අනිත්‍ය ආවට ගණන් ගන්න එපා. Taman දිගටම পায় දිහා බලන්න යන්න. මොකද අපි මේ භාවනාවට බැස්සේ අපි සක්මනට යන්නේ මේ දිගටම හැකිතාක් දොට වම දකුණ මෙනෙහි කරන්න. මේ අනිත්‍ය මෙනෙහි කිරීම අපි අනපේක්ෂිත අමුත් එක්නේ. එයාට මුල් දන දෙන්න එපා. ඒ නිසා අපි කියන්නේ ඉස්සලාපු කනදීදී පස්සේ ආපු අඟ ලොකු කරගන්න යන්න එපා. අඟ ලොකු කෙරුවොත් අඟේ ඉඳලා කන කනවා. ගන්නේ නැහැ කියලා අනිත්‍යයි කියලා හිතනවා. ඒක ආනාපානයට බාධා කරමින් දෙන්නේ. ඒ අනිත්‍ය කියලා මෙනෙහි වෙන එක තමයි හුස්ම බැලීම නැත්නම් ආනාපාන සති භාවනාවට බාධක ස්වරූපෙන්ද මතුවෙන්නේ ඒ තියේදී ආනාපානෙ බලන්න පුළුවන්. මොකද්ද කියන්නේ? එයි කියලා කියන්නේ මොකද්ද? නෑ බලන්න කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් මෙහෙම භාවනා කරගෙන යනකොට Tamanne මේ විවිධ කල්පනා එනවා. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි, මේක මොනව ආවත් ඒ එන දෙයට අපි භාවනා කරන අපි භාවනා කරන ආනාපානෙත් එක්කනේ. එතකොට ඒ ආනාපානෙට මේ එන හිතවිලි බාධා කරලා අකමකා දානවද නැත්නම් අපිට එව්ව තියෙද්දි ආනාපානෙ කරන්න පුළුවන්. පුළුවන්ද කියලා මං අහන්නේ. පුළුවන්. එච්චරයි. ඒක නිසා ඉස්සල්ලා ආපු කන තියේදී පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපා. දෙවෙනි සැරේටත් මම කියන්නේ එච්චරයි. මේ බාධා භාවනා කරන යනකොට විවිධ පඬිතකම් විවිධ දැනු මාරාවේශ ස්වරූපෙන් එළියට එනවා. කෙලෙස් ස්වරූපෙන් එළියට එනවා. ඒක ඉස්සර කරපු ගම අර කරගෙන ගිය වැඩි මතක නැතිවෙනවා. ඉතින් පරාදයි. ඒ නිසා මතක තියාගෙන යන්න මේ ආනාපානයත් එකයි ජීවිසුම තියෙන්නේ. ආනාපානේ ලොකු හටනක ඉදිලා ඉන්නේ වෙලාවේ අරින් හිතවිලි එනවා, මෙහෙන් සද්ද එනවා, මෙහෙන් වේදනාව එනවා. අපි ඔක්කොම තිය ධානාපානේ අමතක කරුවොත් ආනාපානේ අසරණ වෙනවා. යෝගාවචරය පණේපා කියලා අර ආනාපානේ කාගෙන් බාධා ආවත් ඔය එන දේවල් බොහොම උතුම් දේවල් වගේ පේන්න ඉඩ තියෙනවා. නමුත් කොයි එකත් ඇහැට කොයි දෙයක් කුණක්. මේ එන හැම එකක්ම භාවනා භාවනාවට බාධාවක්. ඒක නිසා මේ ඔක්කොම ආවට ගණන් ගන්න එපා. තමන්න පුළුවන් ද බලන්න ආස්වාද ප්‍රසවාසයේ නැවත යන්නේ. ඒක හරි නීරසයි. ඒක ඒකාකාරයි. ඒක එච්චර සිද්ධි බහුල නෑ. නමුත් යෝගාවචරයාගේ අනුග්‍රහය යෝගාවචරයාගේ යෙදවම තියෙන උනට ගිවිසගත් ආනාපානෙත් එක තමයි. එතකොට භාවනා සංකීර්ණ වෙන්නේ නැහැ. ඔක දෙන්න මයික් එක. මයික් එක දෙන්න. ස්වාමීන් වහන්සේ ඊයේ රෑ අපි වහන්සේගේ ධර්ම දේශනාවක් ඇහුවා. ඒ අනුව වහන්සේ දේශනා කරලා තිබුණා අපි භාවනාව පටන් ගන්නකොට අපිට වාඩි වෙච්ච හැටියෙම අපිට සමාධියක් ඇති වෙනවා කියලා. හැබැයි අපි ආනාපාන සතියට යන්න අවශ්‍ය නැහැ කියලා. ඔබ වහන්සේ අපිට ඒ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීනි? මම හිතන්නේ මේ ප්‍රශ්නාවලියෙත් මේ සාකච්ඡාවන් තුන් සැරයක් එක මතක් කරා. වාඩි වෙච්ච ගමන් මම වාඩි වෙච්ච බව දැනගන්න එක ලොකුම භාවනාවක්. ඒක ඔක්කොමලා දන්නවා. නමුත් ඒක ඉන්න බෑ එතන. ඒක කිසි රසයක් නැහැ. ඒක කිසි ඒකාකාරයි. ඒක නිසා අයියෝ මේකත් භාවනාවක්ද කියලා අපි ඉතින් ආනාපානෙ හොයනවා අපි බී බෑකිලිම හොයනවා ඊට පස්සේ නෑ කියලා කනගාටු වෙනවා ඒ නිසා හොඳම දේ තමයි උඟා පිං ඇති කෙනෙකුට උඟක් ලෑස්ති වෙච්ච කෙනෙකුට දැනගන්න පුළුවන් දෙයක් අද වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ඉන්න බව දැන ගැනීම නිවනමයි මට පේන්නේ කියලා. නමුත් අපිට ඒකමද මම මෙතන වාඩි වෙලා ඉන්නවා බලන්න පැයක් පුළුවන්ද කියලා බලන්න මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. එච්චරයි. වෙන මොකක්වත් ඕනේ බලන්න පීගාට පැය දෙකක් ඉන්න බලන්න දවසේ පැය 24න් බලන්න කරන දෙයට හිතෝ දාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම භාවනාව. ඔකට අරමුණ ඕනෙත් නැහැ මෙනෙහි කරන්න ඕනෙත් නැහැ අරමුණ මෙනෙහි කරන්න ඕනේ මේක නීරසනම් තමයි. මේක හිත ඉන්නේ නැත්තම් ඉතින් තනවා වඩන්න වෙනවා. එයා මෙතන තියාගන්න. මේ කියන්නේ වර්තමානයේ එළඹිච්ච හිත ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න. ඉතින් ඒකට සමාධිය කියන වචනේ කියවන්න අමාරුයි. එළඹ සිටි සිහිය සතිය කියන්න පුළුවන්. හිටගෙන ඉනකොට හිටගෙන ඉන බව දාන්න. යනකොට යන බව දාන්න. කනකොට කන බව දාන්න. මූත්‍රා කරනකොට මූත්‍රා කරන බව දාන්න. ඉතින් ඒ ටිකනේ සරුවචනාංශේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ జాగරිකේ තුන්නී භාවයේ භාසිතේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ එහා පැත්ත මෙහා පැත්ත බලනකොට අත නමනකොට දිගාරිනකොට ඒකේ පුංචි එක වැඩක් තමයි ඒ සඳහාම භාවනා මධ්‍යස්ථානට එල වාඩි වෙලා ඇස් දෙක වහගෙන බලනවා කොච්චර වෙලා මට මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක අත්දකින්න පුළුවන්ද කියලා. ඒ මම හිතන නිවන් දැක්කට පස්සේ ඕක තමයි කරන්නේ. අපි නිවන් නොදකපු නිසා මේකට මහාශී භාවනා ක්‍රමයේ ඉල්ලනවා, ගෝයින්කා භාවනා ක්‍රමයේ ඉල්ලනවා, ආනාපානෙ ඉල්ලනවා, නානා ප්‍රදේවල්. මේකට මේකේ තියෙන නීරස ගතිය නිසා දෝ මේකට කරන නොසලකෙILL නිසා දෝ අපි මේකට මේ කටගැස්ම ඉල්ලනවා. මේ කණ්ඩ බෑ වගේ කියලා හිතනවා. කොයි කටගැස්ම දැක්ක කණ්ඩ තියෙන්නේ ඕක තමයි වර්තමාන මොහොත වර්තමාන මොහොතේ වාඩි වෙලා හොඳට වාඩිලා ඉන්න බව දන්නවනම් භාවනායි මුලත් එච්චරයි මැදත් එච්චරයි අගත් එච්චරයි. ඒක මේ සාකච්ඡාවේදීත් මම තුන් සැරයක් ඒ ප්‍රශ්න අනුව මම කියන්න යෙදුනා. ඒක නිසා පටන් ගන්නකොටම විශේෂයෙන්ම දවස් 10ක 15ක භාවනා කරන කෙනාට ඉඳ ගන්නකොටම හිත එතෙන් යනවා. පළවෙනි දවසේ දෙකේ අර මේ කලකම්බැලි ටිකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන එක පුළුවන් තරම් නඩත්තු කරන එකයි. ඒක දී ඇති වාසනාවක් අපිට අපිට තියෙන මේ ලැබිච්ච තෑග්ග බාර ගන්න එක විතරයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ චිත්තානුපස්සනාව. ත හිත යනවා සිතවිලි වලට. එතකොට එතනදී බාධා. ඉතින් චිත්තානුපසනාවට හිත යනවා කියලා කිය ඒ සතියනේ. ප්‍රශ්නේ නැහැ. ඒ හිතවිලට වෛර කෙරුවොත් හිතවිල නොආයුත්තක් කිව්වොත් තමයි හිතවිලි අපිට කරප්පන් වෙන්නේ. හිතවිලි එන්නේ හේතුවක් ඇතුව. ඒ හේතුව දිහා බලන්න හිතවිලි නැහැටි බලන්න පවතින හැටි බලන්න යන හැටි බලන්න. Taman හිතවිලි එන්න කියලා නෙවෙයි එන්නේ. ඒ නිසා කෙලස් නැහැ. ඒක සංස්කාර වෙන්නෙත් නැහැ. කර්ම රැස් වෙන්නෙත් නැහැ. මේකට හැප්පුණොත් කෙලස් වෙනවා. ඒකට ප්‍රතික්‍රියා කරොත් කෙලස් වෙනවා. ඒ නිසා හොඳට සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙලා මට මම මෙතන ඉඳගෙන ඉන්න බව දකින්න ලැබේවා කියලා ලෑස්තිලා හිත දානවා. සද්ද ඇහෙන්නේ වරේ. හිත වේදනාව එන්නේ ඇවිල්ලා ඵලයන්. හිත වේදනේ ඇවිල්ලා ඵලයන් නැති වෙලාවට ආනපානට ගන්නවා. නැත්තම් ඉන්න ඉරියවට ගන්නවා. ආවොත් ගන්නවා ඒ අරමුණට මම ඉඳගෙන ඉන්න අරමුණට වැඩි දැන් සද්ද මේ හිතවිලි ප්‍රබලයි. ඒ නිසා මං හිතවිලි තියෙනවා නම් හිතවිලි බව දැනගන්න. හැබැයි වෛර නැහැ. හිතුවලට ප්‍රතික්‍රියා කරන්නේ සද්දවලට ප්‍රතික්‍රියා කරන්නේ මේ වේදනාව වලට ප්‍රතික්‍රියා කරන්නේ නොආයුතුයි කියලා හිතන්නෙත් නෑ ඒවා එන්නේ හේතුවක් නිසා නමුත් මේ වෙලාව හේතුව ප්‍රසිද්ධ නෑ මොකද අපේ හිත තාම ප්‍රණීත නැති නිසා නමුත් කවදා හරි දැනගන්න මේ එන හිතවිලි වලට වෛර නොකර සිටීමේ කලාව ද්වේෂ නොකර සිටීමේ කලාව දැනගත්ත දවසට විතරයි හිතවිල්ල ආවේ මොකටද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකෝට චිත්තානුපස්සනාවට යන්න ඉස්සලා කායනුපස්සනාවේ එනතන් ඉඳගෙන ඉන්න කය යාලු කර ගැනීමේ, ආද කර ගැනීමේ කටයුත්ත ඒක ඒක තමයි පාදම වෙන්නේ. ඒක ඒ මත තමයි අනික ඔක්කොම කාරණා සිද්ධ වෙන්නේ. හොඳයි අපි පැයක කාලයක් බලාපොරොත්තු වුණා මේ කාලසටහන හැටියට අපේ පැය කාලේ පොඩ්ඩක් වැඩිපුර ගත වෙලා තියෙනවා. අපි මෙතන ඉඳලා පැය භාගයක කාලයක් ශක්මන සඳහා ගත කරලා දෙකට තිබුණ සැලසුම අපි 2:05ට ධර්ම දේශනාව සඳහා එකතු වෙනවා. පැයක පමණ ධර්ම දේශනාවක්. ඒ අතරමැද කාලේ සියලු දෙනාටම ශක්මන සඳහා ගත කරන්නයි කියලා ආරාධනා කරමි. සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.